තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නම් විත්තවේ මස්සෝ සත්තානං විසුද්ධියාසෝ පරිස්සවානං සමතික්කමාය සුත්ත දෝමනස්සානං අත්සංගමාය ඥායස්ස අධිකමාය විපානස්ස සච්චිකරණස්සාය යති අතමේ සක්කාරෝ හිත භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිච්ඡා දෝමනස්සං කීති ඕනේ යෝගාවචරය වාසය කරගෙන ඉන්නේ. ඉතියේ අතියේ කාලේ සූදානම් වීමක් වශයෙන් ආරම්භයක් ලබා ගත්තේ අකිනා සූත්‍රයකට යෝගාවචර ජීවිතයකට අවශ්‍යම කරන මේ සතිපට්ඨාන සූත්‍රය. ඒ ආරම්භයේ වශයෙන් අපි දා මතක් කරගත්තා සර්වඥ වහන්සේ ගුරු රට සම්මාස ධම්ම කියන ග්‍රාමී යංගමේ වාසය කරන සමයේ සිවණක් පිළිසෙන් පිටු වහන්සේලා පිටු රංගයා ආමන්ත්‍රණය කරලා මේ විදිහේ ආරම්භයක් කළා කියන එක. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේ ප්‍රථම ධර්ම සංගායනාව සඳහා සකස් කරන්නට ඉදිච්ච ආරම්භක පතුනාදීමේ පාඩයක් සෑම සූත්‍රයකම වාගේ සූත්‍ර පිටකේ සෑම සූත්‍රයකම වාගේ දක්වන්න පුළුවන්. ඒකෙදී සම්ප්‍රදායන කෝල ඉදිරිපත් කිරීම තමයි ඒවන් මේ සුතං ඒකං සමයං භගවා නැත්නම් ඒවන් මේ සුතං කියන තමයි පටන් අරගන්නේ මා විසින් මෙසේ අපද ලදී ඒ නිසා මේක මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කරන ස්වරූපය. ඒ සමයේ සර්වඥන් වහන්සේ ඒ කුරු රට සම්මාසදාන කියන නියංගමේ විසින් පිළිසමතලා මේ විදිහට දේශනා කරලා කියන්නේ. ඉතින් අර අටකතා අපේ ස්වરૂපය අපේ දාවකාන කොටස් මතක් කරගත්තා වගේ මේ කම්මාස ධම්ම කියන එකම යම්ගම මුදු රට ආර්ය ප්‍රදේශයක් කුසලියෝ ඉක්කපාය ලැබිලා ආහාර සප්පාය ලැබිලා කොහොම කාමී සමාදානෙන් ගත කරන පිරිසක් නිසා මොලේ කල්පනා බොහෝ පිළිසිදුවේ ඥාන ශක්තිය හොඳේ කියන එක ඒ පරිතර කාරණාවක් වශයෙන් පෙන්වා දෙනවා. ඒ නිසා ඒ සරුවචන් වහන්සේ කුරු රට එකම්මාත ධර්ම කියන ගම මේ සූත්‍ර දේශනාවට පසුබිම් වශයෙන් විශේෂයෙන් තෝරා බේරා දේශනා කරලා දක්වව අපේ සම්ප්‍රදාය පෙන්වා දෙනවා. ඒ තමයි ඒ වාගේ සම්ප්‍රදායේ පෙන්ලා දෙන කොටට නොසලකා හෝ එහෙම නැත්නම් ඒකත් එක්ක කලපෙමින් හෝ සලකා බැලුවොත් මේක දේශනා කරලා තියෙන්නේ පිටුල් වාක්‍යලා. බික්කවෝ කියන තමයි සමර්ථය කරන්නේ පදන්තේ හිතේ බික්කෝ භගවතෝ පච්චාසෝස. මේ රැස්වි කියා වූ මහා සංඝ රත්නයේ එමය ස්වාමීන් වහන්සේ කියලා සරුවචන් වහන්සේට පස්තුත්තර දෙනවා ප්‍රතිවාදම් දෙනවා. එනිසා බික්කුන් වහන්සේට දේශනා කරපු එකක් කියන එක ඒක අනිත්‍යයි. ඒ රට ගැන කලකලා, ඒ ජනයා ගැන කලකලා, ඥානවන්ත මිනිස්සු ගැන කලකලා, සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා කියලා එකම දෙයකට වැටෙනවා. මේ තමන් වහන්සේ සමග චාරිකාවේ නිතරම හැසිරෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කළා කියනකොට ඒක වැටෙනවා. අර රක්තු ගැන මේ ඉත්තු ගුණය ගැන ආහාර සප්පාය ගැන හිතනකොට හිතෙනවා සර්වඥාන්සේ දේශය ඉස්ථානේ මේ කාලය මේ පුද්ගලයෝ බලලා ගුරු රටට සීමා කරලා මේක දේශනා කරයි කියලා. නමුත් මේ සූත්‍ර පිටකේ හදාාරන කෙනෙකුට වැටෙනවා මේ සතිපට්ඨාන ධර්මය මේ එක බිඳුවක් වගේ මෙතන දේශනා වුණාට සංයුත්තනිකායේ අංගුත්තරනිකායේ අනිත් තැන් වලත් බොහෝම රසවත් විදිහට සර්වඥාදී විදි ඉතිපත් කරනවා. ඒ වගේම අපි අද මේ මාතෘකාවට අද ඉතරහට ඉතරහට තියාගත්ත ඉතිරිපත් කරගත්ත ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ කියන ඒ හතක් වූ ආනිසංස කතාව අනිකුත් තැන් වල සූත්‍ර පිටක වල තමයි. ඒ නිසා ඒ කුකලෝ ගැන නැත්නම් කුරුරට ධනයා ගැන හිතලා ඒ ප්‍රදේශය ගැන හිතලා කාලය ගැන හිතලා දේශනා කළා කියනකොට උගදෙනෙක් ඉන්නවා ඒ තැන විශේෂයක් මේ විකුප්ත බවක් විශේෂ මේ සූත්‍රයේ අමතර ලක්ෂණක් තියෙනවා. නමුත් ඒම හිතන්න බෑ සූත්‍ර පිටකයේ විවිධ තැන්වල මේක දැක්කත් නමුත් ඒ එකක් වශයෙන් සංග්‍රහ වුණා කියනවා ඔක්කොම අන්න සම්පූර්ණ කරලා මේ සතිපට්ඨාන සූත්‍රය තමයි ඒකත් අනුත්තර අජිමනිකායේ සම්බේනවා දීඝනිකායේ ලැබෙනවා. පස්චිමනිකායේ අපේ නිරෝධය වශයෙන් ලැබෙනකොට ඒ මධ්‍යස්ථ ප්‍රමාණයට කරලා දේශනා කරලා තියෙනවා. දීඝනිකායේ ලැබෙන්නේ දීර්ඝ වශයෙන් ඒ වෙනස මධ්‍යමනිකායේ සූත්‍රයක් දීඝනිකායේ සූත්‍රයක් අතර වෙනසකට තියෙන්නේ දීඝනිකායේ සූත්‍රයේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව බොහොම සවිස්තරව දේශනා කරනවා සම්මාන පස්සට. එහෙම නැත්නම් අනිත්‍යව වචනෙන් වචනට සමානකමක් දක්වනවා. ඒ නිසා එකකට එකට හිතන්න පුළුවන් ඒ අර සම්ප්‍රදාය වශයෙන් මේක එක තැනකදී එක පුද්ගල පිටසක් ආරම්භා. ඒක කාලයකදී දේශනා කළා කියන අදහස ඒ සූත්‍රයට ඇති වටිනා අමතර ගතියක් එකතු කරන්ට කරපු දෙයක් කියලා හිතන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් වික්‍රේ කියලා ආමන්ත්‍රණය කරේ වික්ෂුන් වහන්සේලා කියලා හිතනකොට තව කෙනෙක් හිතන්න පුළුවන් මේක ගිහියස්සන්ට අදාළ නැහැ. මේක සීල උපස් සමාධි උසස් භාවනා කරන පූර්ව කාලිනව දක්වලා වැඩ කරන භික්ෂුන් වහන්සේලාට පමණයි දේශනා කළේ කියලා පැහැර කරන්නත් පිට තියෙනවා. මෙහෙම එකක් ගන්නත් තරකයි. ඒ මොකද සර්වඥාන්සේ ධර්මයක් දේශනා කරනකොට ඒක විනය පිටකයේ සේවල් අරුණාම ඒ සිවණක් පිළිසම අභිමුඛ. ඒ සිවණක් පිළිසෙයි උත්තම වූ කොටසට කතා කළ තමයි ආමන්ත්‍රණය කරන්නේ. ස්වභාව. ඥාන සභාපතිතුමනි කියලා ඒ මේ සභාවේ ඉන්න සභාපතිතුමාට ආමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුව කතානායකතුමනිගේ. මොකද ඒකෙන් අදහස් කරන්නේ මේ කතාව ඒ සභාපතිතුමෝ කතානායකට කරන දෙයක් කියලා සභාවකම තමයි. ඒ වගේ තමයි මේ පිරිසේ ඉන්න ආ වූ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළාට ඒ භික්ෂුණී විඥානං උපාසක උපාසිකාවන් විඥානං කියයන් සමතර කෙරුවා හෝ මදි කුච්ච කර කතා කිරීමක් නෙවෙයි. මේ සභා නීතියක්. ඒ නිසා ඒක කීයෝ ගැන අමතක කරලා දේශනා කළා කියලා එක පැත්තකට යන්න තරකා. ඒ නැත්නම් ඒ කුරු රට වාසී කීයක් ගැන පමණක්ම සිහිපත් කරලා විශේෂයෙන් කරපු දෙයක් කියලා හිතා ගන්නත් නරකයි. මේ දෙක අතරමැද ගත්තාම කී වේවා තයි. යම් කිසි කෙනෙකුට මෙන්න මේ සර්වඥන් වහන්සේ විසින් ලෝක සාසනය හෝ ලෝක සාසනය සඳහා දේශනා කරලා දැක්කේ 84000ක් වෙයි කියන ධර්මස්කන්ධය හෝ එහෙම නැත්නම් මේ සතිපට්ඨාන ධර්මස්කන්ධයෙන් අදහස් කරන්නා වූ මේ හතක් වූ ආනිසංස ඕනේ නැ. විශේෂයෙන්ම අත්කේ වශයෙන් සමාවතෙන් මෙලෝ වශයෙන් මේ ජීවිතයේ අවශ්‍ය නම් ඒ ඕනම කෙනෙකුට මේ සතිපට්ඨාන දක්වනවා. අර සම්ප්‍රදාන කුල කතාව අපි දක්වන විදිහට සූත්‍රය ඉතා වටිනාකමක් දක්වලා කුරුරට වාසීන් සඳහා දේශනා කරන කුරුරට වාසීන්ගේ විශේෂ සද්ධා ඥාන සම්ප්‍රයුක්ත ගති දක්වනකොට ඒකෙන් ඇත්තටම කාටත් ආරාධනා කරන ගැටයක් තියෙනවා. කුරුරට වැසියන් දේශනා කරපු නිසා භික්ෂුන් විසින් වහන්සේලාට අවතේ කියන බයක්. නමුත් ඒ ඒතරම් සාදරව මේ හතර වණක් පිළිසක දේශනා කරන බවට සාදරව මේ මේ සම්ප්‍රදායට ඉදිරිපත් කළත් මේ මනසක් වෙනකන් ඒ කියන්නේ දැනට අවුරුදු අපේ වයස කියනවා අවුරුදු 30ක් 40කට ඈත යනකන් මේ සෞඛ්‍යපට්ඨාන තිබුණේ මේ ආරක්ෂක පිළිදක් වශයෙන් ඒක නැත්තම් විශේෂ ආනිසත් ජනක සුත්ත ධර්මයක් වශයෙන් තමයි කියන්නේ ආනන්ද ඒ විදිහට සතිපට්ඨානයේ මුල සිතාකට අගතිත මුල සාදී වශයෙන් සාකච්ඡා කරමින් ගත කරන කාලේ මේකේ අර කුරුරට දේශනා කළා කියලා උතුම් කළ කලකන ගැතියක් අපේ මේ අද අවුරුදු 1000ක් ගානක් අතේ ඉන්න බෞද්ධය අතර බව අපරතුන. නමුත් අවාසනාවක් වුණේ ඒ කටපාඩම් කිරීමේදී මේ මොකක් සඳහාද මේ සූත්‍රය පාවිච්චි කරන්නේ පිළි වශයෙන් ගන්න තියෙන වැඩේ මොකක්ද කියන ඒ දැන් අපි ඉදිරිපත් කරගත්තා වූ මේ ආන්තර හත බොහෝමත්ම අඩු උපයෝගීතාවය. අඩු ප්‍රෝජනයක් සලකා තමයි පාවිච්චි කරන්නේ. ඒකත් සූත්‍රයේම නිකන් මුදු වචන ටිකක් පමණයි. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා අනික සූත්‍රවල නොදක්නා කාලේ ප්‍රහවචන වහන්සේ මේ සූත්‍රය විශේෂකර දක්වීමට පාවිච්චි කරන මේ මුල් වචන හත මුල් කාරණා හත බොහෝ පුංචිකල හලකට ගන්නවා. ඒ පසුගිය අවුරුදු 20 30 කාලය තුල තමයි මේ සූත්‍රය ඉතාම වැදගත් කොටස මේක බවට විවිධ අර්ථ නිරූපණයකට කරගන්නවා. ඒක මේ 2500 බුද්ධ ජයන්තියේ නැගී සිටීම කියන එකට ඕන කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට විශේෂයෙන්ම අපේ ලෝකයේ තියෙන මේ කුංචි බෞද්ධ රාජ්‍යයන් වල ඉන්න කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මේ සත්‍යපත්තානේ තියෙන මේ ආනිසංස රාජ්‍යය අස්ථාන විසුද්ධිය ආදී කොට ඇත්තා වූ ආනන්ද රාශිය තාම මෛත්‍ර දෙයක්වත් අනගිය දෙයක්වත් නෙවෙයි ඒකාන්තයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් සුගත වාසීන් පිළිදෙඩ කෙරුවා කියනකොට ඉලියස්සන්ට උපාදක උපාධිකාවන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් පැවිදියක් ගන්නකට කුමන කතාවක් කියලා ඒක ලොකු අතුලාන්තෙම මේ විප්ලවයක් නැගී සිටීම ඉදිරිපත් වීමක් සිදු වෙනවා ඒ නිසා මේක පුදුජානති ඇති වුණා වූ නැගී සිටීමේ විතරක පිළිපොර වෙනවා. ඒ නිසා අපි ඒකේ සන්තෝෂයටපත් වෙන්න ඕනේ අපේ කාලෙ වෙනකොට ඉපිස්සියක බහා තිබිලා සංගලා අවුරුදු ගාණක් ඉඳලා ඉපිස්සිය කියන බව දැනගෙන හිටියා නමුත් අපිට දැන් යතුරු ලැබිලා තියෙනවා. ඒ යතුරු හදිහට ඒ කාල කරකෙව්ව හැරෙනවා. හැරිච්චාම මේක කියන දේවල් අපිට සති ජීව දක ගන්න පුළුවන් විතරක් නෙවෙයි සක්‍රිය කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතර කල් හැබැයි අපිට ඒක ඉතාම ගෞරවයක් වගේ. උහුම ඇතුළ බල්ල නාස්ති කරන්න එපයි කියන මට්ටමේ ඉත තියාගෙන තියාගෙන ආපු මේ රැකගෙන ආපු සූදලයක් වාගේ දෙයක්. ඒ ඇත්තට ඒකේ ලොකු කාර්යකාරක කරලා කියනවා. ඒක කාර්යකුත් කරලා කියනවා. නමුත් අපි අද ඉන්නේ ඒක ඇරලා බලලා මේකේ කියන දේවල් එක එකක් එක එකක් තමයි ආකර්මණ කළගෙන සෑමක්ම කාලා බීලා ආදි වශයෙන් ප්‍රෝජන ගන්නවා. ආන ඒකට යනකොට මේ විදිහට අර්ථේ කලකලා ප්‍රෝජන කලකලා උපයෝගීතාවේ කලකලා ප්‍රතිපත්තාන සූත්‍රය පාවිච්චි කරන්න යනකොට මේ අපි ඉදිරිපත් කරගත්ත මේ ආන්තන්හත අලුත්ම පණක් හදලා විවිධාකාර අතිවි අර්ථ නිරූපණය. මේක දෙනකොට දෙනකොට සතිපට්ඨාන ධර්මයට බහගේ වෙන විදිහට කරලා මුළු හදින්ම එක කරන කෙනාට විශේෂ ධෛර්යය කුළු ගැන්වීම උනන්දු කරවීම පිළිසක්කුද සමීප කරවීම සංසාර බය පිළිබඳව සංවේගනහන පහල කර ගැනීමක් සිදු වෙනවා ඒ නිසා දෝ අද කාලේ මේ අවුරුදු ප්‍රධානකට පස්සේ මේ වගේ පණ ගන්න පුළුවන් ගැටියක් අපිට හදවතනවා කියලා ඒක හරි. කීන තේජය පණ ගන්නකොටම සූත්‍රය මොකක්ද කියනද කලින් සර්වඥාත දේශනා කරේ මොකද මෙන්න මේ ආනිසංස හතක්. අද කාලේ ඉන්න ව්‍යාපාරවල මේක ප්‍රෝණාතු රූපයෙන් කරනවා. අද විගුණන් ඉතරලා ඒක පිළිබඳව මුල කතරයක් කරනවා. අපි සමහර පත්‍රවල දාලා තියෙනවා. හරි කියම ගාස්තු දෙවියන් තමයි. අප කරදෙන දුරුකම් වැරදුනේ නැත කරන්න මෙන්න හරි ගියම රාත්‍රිය. ඒක එතකොට අර විශ්වාසය මේ වැරදි වෙන්නේ නැත්නම් හරි ගියේ නැත්නම් මට ගන්න පුළුවන් කියලා ගන්නවා. ඒ නැත්නම් කොහොමද බලපෑම මොකද සුඛාල බලහත්. එයාලා අපල දෙන දිගමම ඒක කාල බලලා හොඳට සල්ලි ගන්නවා. ආ මේ වගේ තමයි මේ සර්වඥාන්සේ මේ සූත්‍ර දේශනාවට කලින් මේ ඊකායදෝ අයම් පිටකේ මාර්ගෝ කිය මේ අමන්වාසිකේ මේ පුත්තක් කිය. සම්පූර්ණ එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පිළිගන්න. මේ ඒකායන මාර්ගය පිළිබඳව අර හතක් උපද විස්තර කරන වගේම අර කාලේ විවිධාකාරම තියෙනවා. අපි ඊයේ පාර අර උත්තිය සූත්‍රයේ සඳහන් කරගත්තා වගේ අපි ඉදිරිපත් කරගන්නවා කොහොමද ප්‍රායෝගිකව. එහෙමනම් යන්තා බුදුපතේ බුදුමහරහත් අග්‍රස්ථාවක ආදී උත්තරයන් වහන්සේලා යම් ආර්යයන් වහන්සේලා ඉනිසා මේ ආර්ය භූමියට වැඩම කළා නම් මේ බුදු සාසනය හෝ පෙර බුදු සාසනය ඒ කාන්තේම වැඩම කළේ මේ වාසියයි. ඒ අතින් බලනකොට මේක ඒකයි. අන්නේ වෙදී ඒ කායන මාර්ගය අපි විද්‍යාත්මකව මේ සූර දීලා සූර ඊලාගෙන මේ පැවිදි වෙනකොට කියන වාක්‍ය වාගේ එහෙම නැත්නම් ඉහි කෙනෙක් තමන්ගේ මේ සාමාන්‍ය කාම ජීවිත අතහැරලා අපදින් බගු ලාභී රකින්න වෙලාවට ඉදිරිපත් කරගන්න යම් පරමාර්ථයක් තියෙනවනේ ඒ පරමාර්ථය සර්වඥාහන්සේ මේ අතකට කඩලා පෙන්නනවා කීවරෙන් කියවලා ඒකායන මාර්ගයක් පෙන්නනවා කීවරෙන් කියවලාගෙන අවසාන කෙලවරක් අවසානයේ පුරුෂයන් වෙන කෙලවරක් මහත් ඇතුව අතකින් දෙන්නේ ඒකායන ආයම්බිකලේ මග්ගේ සත්වෝ සත්කාන විසුද්ධිය. මේ සත්‍යයගේ විසුද්ධිය පිණිස මේක තමයි ඒකායන මාර්ගය. මොකද ඕනේ ඉස්සරහට කියන්න තියෙන එක. මේ සත්තාන විසුද්ධිය කියවට පස්සේ අපිට ඥාන වහන්සේ මනුස්සයෝ ගෙනියලා නාවලා අඳුන්තිරි පැන ගන්නලා සුද්ධ කරන්න හදන කතාවක් මේ කාය සුද්ධ කිරීමකට වඩා මෙතෙන්දි ගන්න තියෙන හිත සුද්ධ කරන වැඩ. සත්‍යයේ චිත්ත පාරිශුද්ධිය පිණිසයි. කය විතරේ කරන ගැදෙනවා. නමුත් එතනදී චිත්ත පාරිශුද්ධිය පිළිස ඒ කාර්යය. සර්වදේශනාවේ නැත්නම් සර්වජන් වහන්සේ සබුන්දතා ඥාණය ලබාගත්තට පස්සේ ලෝකේ කරන විග්‍රහය ඇතුළත බලනකොට අවස්තර විදම්බික්කවේ චිත්තක්. පංචකෝ ආගන්තුකේ පක්ඛිලිත්තේ පක්ඛිලිත්තක්. බුදුන් වහන්සේට මේක විවිධ දැකලා බලනකොට මේන්නේ මේ සෑම බණ කියන බණ අහන උන්වහන්සේගේ මේ ශාසනය පහළ වෙන සාකල් විනීය ජනතාව තුල ගැප් වෙලා තියෙනවා. විනීය ජනතාවන්ගේ සංතාන් තුල ගැප් වෙලා තියෙන මේ ආශ්‍රයයි. සහය විදෙනවා. සහතර. අරස්සර මිදම් විතරේ පිටක්. ඒක දිනවසනක දේශනා කළේ නෑ. මේ ස්ත්‍රී චිත්තය, පුරුෂ චිත්තය, බාල චිත්තය, වැඩි බාල චිත්තය කියන්නේ. අපි මේකට අර පදයක් එකතු කරගන්නවා විනීජ ජනතාව කියලා මොකද අනික අස්සන්න මේ බුදු කරා. ඇහෙන්නේ නැහෙනි. බුදුමන ඇහෙන බුදුමන පිළිගන්න නැත්නම් අපි කියනවා විනීජ ජනතාව උදාහරණාත්මක ධර්මය අනුව හැදෙන ජනතාව. අනික අස්සන්නේ හිත ප්‍රකාශර නැහැ කියන එක නෙවෙයි කියන අදහස් කරන්නේ. ප්‍රභාස්වරයි නව පරිවර්තනයේ යන දිග පාරක් ඉන්නකත් සාම දවල් ගන්න හරලානේ. අතුලේ කාර්යෝනේ ඉන්නේ. බෞද්ධයා නැත්නම් මේ විනීජ ජනතාව ගන්න කොටස අර සරුවචන මහන්සේ කියන ඉර පායලා තියෙන බව දැනගෙන නැත්නම් ජනේ දොරවත් අර එළිය වැටිලා. ආන් ඉවෙන් ජනතාවට අර විචේ ප්‍රකාශ කරගතිය මතු කරගන්න තියෙන අවස්ථාව සරුවචන මහන්සේ අරුණි පඬිනා නා දුන්න කරලා බෑ. ආනියත් විචා ගන්න ඕනේ අපි මේ විචේ ප්‍රකාශ කරන්නේ. ඒ කවුරු කියන දාත සරුවචනගේ දෙන්නේ. අන්තකෝ ආගන්තුකේ උපක්ඛේතේ උපක්ඛලිකක්. එවැනි ප්‍රභාසර එකක් නමුත් ආගන්තුකව. ඉතින් ගාය ගැලියා. අලිකා කියනා වූ උපක්ඛේත ධර්මයන් නිසා පිළිපියා. ඒක ආකාර තේරිවව ජාතකේ අරන් කලියවා. කලියක් තිබුණ රැකගෙන හිටියට උන් වැඩි දතුන් නැති නෑ කොහොමද කලියක් තිබුණ. ඉතින් ඒ දරුවා අන්න වෙලාවදී අම්මා කිව්වා මේක විතරලා හරි. මේ දරුවට වල දෙයක් කරන් දෙන්නේ කියලා. ඒ කාර්යතන වස්තුකට කියන වෙලෙන් අරගෙන පස්සේ ඒ මනසගේ අර හයිරාටික් ගතිය නිසා වැඩිපුර ගාණක් නොදී මේ කලිය ලං කර ගැනීම අදහසින් ඒකට ගොඩනගත්තම කොට අපව ඊළඟට මේ මම කර ගන්න මේ කියන දවලක් මේකට මේකේ වලලු දෙන්න බෑ. ඉතුරුව තව විවිධ කළ එනකොට මම බලලා ඒකට ටිකක් වෙනින් දීලා මේ ගෙනියන්න කියලා කොහොම අර සම්තලිය පාස්සා. ඔතීට කස්සේ ආපු සේරි වහන්සේ වෙලෙන්දා ඒ දකින්නකොටම ඉලක්කලකින් පොඩ්ඩක් අහුරු කාලා බලලා අපි මේක ඉස්සාව වගේ මේකට මොකද කරන් හරියක් මේ උඹලාගේ પરම්පරාවේ තිබුණු වස්තුවක් නේ නමුත් මේකට දෙන්න තරම් වස්තු මම ළඟ නැහැ ඒක නිසා මේ මම ගන්න දිනුවට ඔය ඇත්ත කැමති නම් මම කරේ ඒකත් ඒ අම්මා වගේ කී බාගට අනේ පුතේ ඒකෙන් මේකෙන් කමක් නැහැ මේ දරුවා ඒකමත් අතු අඬනවා ඒක අපිට පුළුවන් බලුන් දෙකක් දීලා සල්ලි අරන් ගන්න. සල්ලි අර වළු දෙත්තිය කලිකට කාර්යයක වඩු පෙට්ටියම වාගේ තියලා සල්ලි ගත්තා. ආන්න ඔය වගේ ලක්ෂණයක් තමයි දැන් සරුවචනාන්ත මේ සෑම අපකෙරේ දකින්නේ. අපි හැම කෙනෙක් තුරම පවතිනා වූ මේ සල්ලිය නිතර මේ අභිජා දෝමනස කියනා වූ දුන්නදී ඒත් එක්කම ගැටිලා අද පුරුචාන්නික හැදිලා මේක කච්චල් කන්නකී. මේක ඕන වෙලාවක පාච්චල් කරන්න පුළුවන් අක්කොතේ. ඒක මේ වීදුරු වල දෙයක් හදාවල දෙයක් හදන දව වගේ. අපි අම්මත් පිළිගන්න. දරුවත් පිළිගන්න. ඒ තරමට මේක මේ පිට පොත්ත නරක වෙච්ච නිසා ඇතුළේ තියෙන දඟ රත්තරනේ කියන පැහැතර ගතිය මොකක්තර ගතිය නැතිනේ. ඒ නිසා තමයි මේ පහදනේ උටන් උනත් හිතේවා අනිත් වගේ නේද වෙලා. ඒ වාදී නැත ගන්න ඔක්කොම කියන්නේ අක්කුරුටියක් කියන්නේ අම්මක් කියන්නේ මේ බලන දෙකට වස්සන් කණිත කරගන්න කරන්නේ. නමුත්තර පිළිවාංජ ආපජාදක මේ වෙලෙන් නඩකමුක මං කිව්වා ඉතින් පුදෙක් හැරෙන්නේ. අමල කිව්වා මේක බබරක්. අනිතරන් දෙකට පුළුවන් අර පිට තියෙන දලි සත්‍යල් ප්‍රදේශේ කපන්න. ඒ වගේම තමන්ගේ මේ ඥානෙ නිසා කොහොමද දැනගත්ත මේක? ඉතින් සාක්ෂිව මේකත් එක දන්දේ කරගන්න බැරි තරම් අනුන්දක ඥානෙ ලබන ගන්න හරියට මේක තිබුණා. ඒක තමයි අද අපට තේරුම් ගත යුතු කියන්නේ ආටෝටක් බණ කියන්නේ ඉස්සලා අපි තේරුම් ගන්න අපි ඕනම කියන එකම. අපි ළඟ තියෙන්නේ මේ රන්තල්ය. මේක කියාගෙන අපි ඒක පැත්තක දාගෙන අනුන්ගේ රන්තල්ය උත්තර කරන්න කතා කරගොත් ඒක ඒකකොට මේ සම්මා සම්බුද්ධ කියන අමනුත් නිවන් දැකලා අනුන් නිවන් දකින්නවා කියන කතාව කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් වෙන්නේ කවදේ හරි කමන්නේ ඉදිකට්ටකින් අපේ මේ රන්තලිය පොඩ්ඩක් පාර වදිනේ. මේක තකරක් කරන් බව. අපි දැනගන්න පුළුවන් නම් ඉදා ඉඳලම කිපෝ. ඔතරම් යන්නේ නැහැ. ඒක මේ කවුරුත් අපිට දීපේ කන්නේ. මේ කක්කල් ටික නිකන්. ඒ නැත්නම් මේක පිටින් බැලලා තියෙන දුම්ගතිය නිසා දැන් අපටත් ඒක ඒ කාරණා. මේ හැම තැනම දාලා තියෙන වැඩි වාදනයක් වාගේ යකඩ කලකට ලකඩයක් වාගේ අපිට මේක තමයි. අර සනාතයන්නේ ඉතින් කොට පවුදා. ඉතින් මේ කැමති මේ පවුදා. ඉතින් අන්නේම පවුරුගාලා මේක විසුද්ධ භාවය. ඉතේ විසුද්ධ භාවය. විසුද්ධ භාවම මතු කරලා දීමේ ඉලක්ක තමයි නැත්නම් මේ ඒතරි කලාකා කියලා කියන සර්වඥ කුමාර නිවර පාස්කර ඒ අල්ලිය දුරු ඒ කුංචි එළියේ තියෙන ඉන්දිය කැඩෙන බෙදෙන නැතුවේ බුද්ධි සූක්ෂම කුරුවලින් මේ කරලා තමයි මේ කල්ලි කම් කරන්නේ. අන්න ඒක බුද්ධි කුරක් තමයි මේක. ඒ කටිපත්තානේ පිට පහුරු කාලක ඉඳලා ඕය තුලන්නේ තියෙන එකක් මේ අර සම්බරක් කරනවාගේ සෝතදාතර පිටක්. අන්න මේ විසුද්ධිය ලබා ගැනීම පිණිස ඒකාය ඒකාය. උදා කාටවත් කාටවත් විසුද්ධිය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. අපට කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් බෑ. අපිට පළවෙනිම විශ්වාසයක් ඇති කරගන්න වෙනවා මුළු මේ වාගේ කෙලෙච්ච හිතක් ඇතුළේ ඉඳගෙන ආරාධංගේ කල්පලක්ෂයක් වෙනුම් කරලා කරලා කරලා කරලා. උන්වහන්සේ මේක අනාවශ්‍යයෙන් කියම්බෝ වශයෙන් ඥාණය අවබෝධ කරගත්තට පස්සේ ලෝකයා පිළිබඳව පුදුමාකාර තාක්ෂණයක් කරන්නේ. ඈම කෙනෙක්ම තම තමන්ගේ මේ රන්තලිය එනත් මේ ප්‍රභාස්වර දීප තියාගෙන ඒක රාගයෙන් දෙත් කරමින් වේෂයෙන් අලහනි මොහෙන් අවුල් කරමින් ඉන්න ඉල්ලා අඬනවා රන්තන ඉන්න ඉල්ලා අඬනවා සහසරක ඉන්න ඉල්ලා අඬනවා සහසරක ඉන්න ඉල්ලා අඬනවා විසුද්ධිය ඉඳරුවටනාට මේකට රන්තලියක් ගෙනත් දෙනවා කියලා හිතන්නත් එපා අර කත්තකට වාගේ ඔයත්තු එක එක රේගාව දින රන්තලියකින් කියලා වෙන විදිහ ව්‍යාපාරයක් කරන්න හදන එක හිතන්නත් අරකයි උන්වහන්සේ තමන්ගේ අතට දෙනවා මම අර කවුරු ගාලා බලන්නේ ඒක නිසාතාවක්. ඒ නැත්තම් කුලක් මේක පොත කවුරු ගාලා බලන්න ඒක විශේෂයි. ඒ කවුරු ගැන මේක ඊරණ දෙයක්. ඒකට ආතාපි වර්ග දානවාදී විවිධ ගුණ අවශ්‍යයි. ඒ නිසා පළවෙනිම සඳහන් කරන්නා වූ මේ සත්තාන විසුද්ධා කියන කතාව අපි තේරුම් අරගන්න ඕනේ අරුවචන් වහන්සේ විසින් ඇති සංඥාව පහල කළ දෙය. වැඩේට උනන්දු කරන ධෛර්යය එනකොට ඇති කරලා දෙන්න ගත්ත ඒක උපක්‍රම. මේ උපක්‍රමයේ ඉදිරි වැඩ සඳහා අත්‍යවශ්‍යයි. ඒ Taman තුල විසුද්ධියක් පහල කරගන්න බැරි බව. නැත්නම් විසුද්ධිය පහල කරගන්න මට බෑ. විසුද්ධිය පහල කරගන්න මේ ආත්මෙ බෑ. විසුද්ධිය පහල කරගන්න ගෞතම බුදු සාසනෙ බෑ. ආදී වශයෙන් කල්පනා කරන කෙනාට විශේෂයෙන්ම මානසික සත්‍යාණීමේ ආනන්ද අධගෙන මුළු වශයෙන් මේකට බෞද්ධ ප්‍රදාහුදට ආර්ණ කාරණා දැනගෙන කල්පනා කරන බෞද්ධ කෙනෙක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් මේ විවාහ ගන්න කියන කතාවක් තමයි දෙවියන් වහන්සේ විසින් භවන ලද මේ සත්‍යය පහක කරන්නේ. උන්ව උන්වතේ අවදාකත් සුඛ කියලා ගන්න බෑ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ගැනීමක් නැත. යම් විදියකින් දෙවියන් වහන්සේ පිළිගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ විරුද්ධව කතා කළා නම් දෙවියන් වහන්සේ අදහන් නැත්නම් ඉන් දෙවියන් වහන්සේගේ සාපේක්ෂ වෙනවා කදාතනික අපායට යම් විදියකට දෙවියන් වහන්සේ පිළිගත්තා නම් දෙවියන් වහන්සේ අදහන කටයුතු කළා නම් දෙවියන් වහන්සේ ඒ විදිහට දෙරපත් කරනවා නැත්නම් අතුරුදහන් මේක හරි කැමති විස්තර හරි කැමති කොන්ත්‍රාත් එක දෙන්න පුළුවන් දෙවියන්ට ඒ දෙවියෝ අදහන එක විතරයි අපිට තියෙන දෙවියෝ අදහන සතුන් නරුවත් එකද ප්‍රශ්නයක් නැහැ. වරකම් කළත් එකද ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දෙවියෝ අදහන. එහෙම දෙයක් මේ බුද්ධ ශාසනයේ පරිවර්තන වහන්සේලාව කෝ සංඝයාංශිකාව නැත්නම් ගැන සමහර කීයක් හරියට ඒ දිව්‍යන් වහන්සේගේ දියෝජිතේ කො දිව්‍යන් වහන්සේ කරන විදිහේ සාහිත්‍යයක් අපේ සංඝයාංශලාගෙන් අපට ලැබෙන්නේ. ඒ නිසා දැන් අපේ සංඝයා වහන්සේලා පටන් ගන්න තියෙන බයිබලයේ පැටලඳ ඇයි සරුවචනාංශ මේ අපිට අනුමුදු කියන පස්තරට අනුමුදන් දක්වන්න ක්‍රම කිව්වේ නැත්තේ. මොකද මේ සරුවචනාංශ ප්‍රතිගාමී වෙලා. එදා ප්‍රකට ජීවි කරන්න හදනවා. ඒත් මේ කරන්න හදන කෙනා දන්නේ තමන්ගේ හිතත් පාස්තරයි සතර හිතක් කාණේ වැටුවොත් මේ හිත ප්‍රවාහතර බවට තමන් සමාදන් වුණාට පස්සේ ඒකේ ඒ එන ගැම්ම ඒකේ මේ එන ධර්ම ශක්තිය එනකන් ඒ ධර්ම සම්පන්නය සම්පන්න කියන්නේ වැඩි හිතේ. හැබැයි අර වාගේ වෙනකත් ආගම් වල හම් වෙන විදිහට ඉරියන්වාසයේ ආශිර්වාදේ වාගේ ලාමක තුච්ච දෙයක් නෙවෙයි සුත්තර සුත්තිය. ඉතිරි සුත්තිය කියලා කියන තමන් තුළ ඇත්තා වූම ඒ ප්‍රභාස්වර හිත පිළිබඳව දීනේ තොලගාපු ඉරක් වාගේ මතකයක් වාගේ කියහත දැනගන්න. තේරෙන්න පටන් ඉතින් අපි දන්නවා සත්‍ය විසුද්ධි ක්‍රමයට ගන්නකොට අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ධර්ම වලට පත් වෙනකොට මේ බුද්ධිල ප්‍රධාන වශයෙන් මේ කාම ලෝකෙන් ගලවලා එක්ක රූප ලෝකයට, අරූප ලෝකයට හෝ නිවිහාරකින් ඉන්න පුළුවන් තරමේ දුක් වෙනසක් ඇති එනිසා සුත්වාණ සංවරයේ පඤ්ඤා සීල විඥාන එතකොට ධර්ම අහලා ඒ පිළිබඳව සුතමේ ඥානය අහල කරගෙන ඒ සංවරය. අහලා කටපාඩම් කරනවා නේද? ඉස්සරහට පස්සට කියවන කියවන එකක් සුතේ හේතු වෙනවා. නමුත් ඒක සීලයට නැන් වෙන්න නම් වාන සංවරයේ පඤ්ඤා. අසලා සෝතාවධානයේ පඤ්ඤා සුතමියේ. න්‍යාදි කියනකොට මහණෙනි විලාමන්ත්‍රණය කළ ප්‍රවෘත්ත ධර්ම දේශනා කළ බොහෝ කරුණක් කරලා අහලකට අපි කියන සෝතාවධානය. ඒ අනේ අවධානය. මේ අවධානය ගත් එක සුත්වාන සංවරයේ කරන. ඒ කියන්නේ හැතරවීම කියලා. මේ හැතරවීම සඳහා ශික්ෂාපද වශයෙන් දක්වන විනය පිටකේ එකක් සති සම්පජාන්‍ය වශයෙන් දක්වන සූත්‍ර පිටකේ ඒ ක්‍රම දෙකකම මේ හිත පිරිසිදු කරගන්න. දෙකේම දෙක වෙන්නේ උදේ සංවරය. උදේ අනුසංවරය. මේ අසංවරය එහෙම නැත්නම් මේ කෙලසීම බාහිර කෙලෙස් ගන්න කෙලසීම අනවදෝ හේතුයි කියන්නේ. නොදන්නාකම නිසායි. නොසලකීමක් කොමන කයිදේ. ඒකම මේ සුත්‍ර ප්‍රකාරා විභාග. සාමත් කලකිරීම. ඇත්තට අපේ අන්තරායි ඉතර ඇත්ත බොහොම කලකිරීම අහලා කියනවා. නමුත් ඇදහුවේ නෑ මේකෙන් මේ ජීවිතේ මේ ආත්මේ මට දැන් මගේ හිතට වෙනසක් ඇති වෙයි කියලා අදහගත්තේ නෑ. අතහන කාලෙකට නෙමෙයි මේක කියලා දුන්නේ පෙට්ටගෝව දාලා යතු ගාලා වහන්න තාම. අද අපි උත්සාහ කරනවා මේ යතුරු හොවල් හොරකම් කරලා හිටන්න. අරගෙන මේ දෙකම මේ තියෙන දේ මොකක්ද කියලා බල අපිට අපේ හිතට අපේ උපක්ලේශ දැක් කරන්නේ කොහොමද මේ ජීවත් කරලා බලන්න ඒක තමයි. ස්වාර සංග්‍රහය තමයි. ඒ ඉන් තමයි මේ චිත්ත විසුද්ධිය කියන එක තේරුම් ගන්න ඕනේ. මේ ආසනයේ බුද්ධ ආසනය ඇතුළේ ඉස්සලා හැම වෙලාවෙම විසුද්ධිය කෙලවරුනේ චිත්තවිදී. එක පිරිසුදු කර ගැනීමෙන් ඔක්කොම කරන්න පුළුවන් හරිය හරි කියලා කිව්වේ ඒ බුද්ධහාන ඇති වෙන්නේ ඉතලාට ඒ තරම් තරම් දිනුමක් පැත්තට ඉන්නවා. යසෝ කාම ලෝක ඉක්මලා රූප අරූප ලෝකපත් වෙලා බොහෝම චිත්ත විසුද්ධියකට ජීවත් වෙනවා. කාලා කාලා මොකද කාලා ආදී සම්ලෝචනවා කියන කතාවට අදාළ දෙයක් පේනවා. ඒත් හිතුවේ ඒක තමයි කෙලවර ඒකෙන් තමයි ප්‍රශ්න තේරෙපත් වෙනවා. ප්‍රශ්න පාදී ප්‍රශ්න මාර්ග නමුත් මේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ වගේ චිත්ත විචක්ෂයක් විතරයි. මොකදත් ආවෝ නමුත් අපි මතු කර ගන්න අතර ගන්න දාතය ඇතුළේ මේ සතිපට්ඨානයේ කතාකාරී කමියක් කියන දේ ලබා දීමට හේතු. මේ සඳහා මත්තර විස්තර කරන්න හදන්නා වූ සතිපට්ඨාන හතර. කය වශයෙන්, වේදනා වශයෙන්, චිත්ත වශයෙන්, ධම්ම වශයෙන්. කියන හතරේදී ප්‍රධානම වැදගත් වෙන්නේ ඉතාම ප්‍රකට තනි පහසු තනි මේ සතිය පිළිබඳව වැඩ. ඒ තුලින් තමයි මේ විසුද්ධිය ආරම්භ කරන්නේ. නිසා යම් කිසි කෙනෙකුට සතිපට්ඨාන භාවනා කරනකොට විරදට වඩා සිල්වත් වීමේ ආසාවක්. සීලය මේට වඩා අතිශීලයක් වාට පත් කර ගැනීමේ ආසාවක් පහළ වෙලා නැතිනම් ඒක නැත්නම් අපි තිබුණා වූ සීලේ අදුපාඩුකම් පිළියන් සිත් වෙනවා නම් එහෙනම් ඒ මුදලක් තාම ප්‍රවේදයි. ඕ ප්‍රවේදයන් වෙනකොට මෙච්චර වටින ධර්මයක් අඳු වෙලක් කිසිම කුල විශේෂයක් නොලබා ඒක පිළිබඳව අනුන්ට කියලා දීම සඳහා වශයෙන් හෝ කටපාඩම් කර තබා ගැනීම වශයෙන් ඒක තියාගන්න සුදුසු සංකාරයක් සම්බන්ධ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නරකයි විශේෂම මේ යටිකකාණේ ගැළපෙන සිතවන්තයින් පමණේ එහෙම නැත්නම් ඒකට විශේෂයෙන්ම පිළිසුදු වීම අවශ්‍යයි කියලා. අවශ්‍ය කළා තියෙන්නේ දැනගත යුතුයේ මොකක්ද සතිපට්ඨාන භාවනාවට බහගත්ත දවසේ ඉඳලම මේ විසුද්ධි වල තියෙන වටිනාකම වෙනදට වඩා පේනවා. සමහර ඇත්තෝ මේ සීල විසුද්ධිය සඳහා ශ්‍රද්ධාව පෙරට කරගෙන ශික්ෂාපද ඉදිරිපත් කරගෙන සමහර ඇත්තෝ ධර්මයේ පැත්ත ඉදිරිපත් කරන සතිය ඉදිරිපත් කරගෙන මේ ශික්ෂාපද පිළිබඳව විසුද්ධියට පෙරේ. දෙකම හොඳ පිවිසුම්. අවසනාට වගේ මේ එක එකනාගේ පොඩ්ඩක් අනිත් එකන විවේචන කරන ගැටයක් ආරම්භයේදී තියෙනවා. නමුත් හරියට ඥාණයෙන් බලනකොට, සර්වඥාති දහයෙන් බලනකොට මේ සත්‍දා මාර්ගයෙන් වැටගත්තත්, ප්‍රඥා මාර්ගයෙන් වැටගත්තත්, සීලේ පැත්තෙන් වැටගත්තත්, සීලේ ධර්මයේ පැත්තෙන් වැටගත්තත්, වැටගත්තත් ඒක දෝෂයක් නෑ. නමුත් මේ විසුද්ධිය දිගටම සිදුවෙමින් යන බව. අර වඩා සතිපට්ඨාන කැමැති ගතිය, අත්පුරුෂ ආශ්‍රයට කැමැති ගතිය, එලෙස අනුපැන් වලට කැමැති ගතිය, වඩා වඩා සීලේ ඉතිරි කරන්න හදන ගතිය අපි කියන සිටි. ගන්නා වූ, රකින්නා වූ, පවතිනා වූ සීලයට වඩා උතුම් වූ සීලය. ආ මේ ධ්‍යාවත නැමියාව. නැඹුරුවක්. අනිවාර්යයෙන් මේ සතිපට්ඨාන ක්‍රියාත්මක කරනවා. ඒක පිළිබඳව අපි ඉතාමත්ම සංවේදී වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ එදා ඉඳලා අපි කවදාකවත් ඉස්සරහට කරන්නේ නැහැ. ඉතින් පොදු ලෝකයෙන් අඩුපාඩු කර කොච්චර ඉඳලා මොකද ඒක පිළිබඳව ලොකු පස්චාතාපයක් කරනවා මේ පස්සේ මේ වගේ හැදෙන තත්ත්වයක් තියෙනවා. ආයතන සම්මලයේ පිළිබඳ හරියට ලොකු කවුලක් ඇති. අන්න මේ ඇති වෙනවා නම් ඇති වෙන පරිසරයකට අපි කැමති වෙනවා නම් කිසි වැරදි ගැන හිතේ පස්චාත්තාප වෙන කටියක් කරනවා නම් අපි හිතන්න පුළුවන් අපට පස්සේ වැඩ කරන්න පුළුවන්. සත්‍යාගේ විසුද්ධිය පටන් ගන්නවා. ඒ වගේම තමයි සමාධිය. සමාධියට මුල් වෙනවා වූ අවික්ෂිප්ත භාවය. හැම වෙලාවෙම උදව් කරගෙන ඉදිරියටපත් වෙමි. කටයුතු කරන්න අපේ සාමාන්‍ය බුද්ධිය අපි පාවිච්චි කරනවා නම් ඒක තමයි සත්‍යපතාවේ වැඩ කරන්නේ. ඒකට මේ කියා දෙන්න හෝ නැත්නම් ධන සංගණිකාවට හෝ සාවින්දතන්ට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා නම් අපි තේරුම් අරගන්න ඕනේ ඒක අතුවරයි. විසුද්ධියක් නෙවෙයි ඒක හේතු වෙන්නේ. ඒ නිසා මේ සතිපට්ඨාන ධර්මය සරුවචන් වහන්සේ මේ විදිහට දේශනා කළා. තමන්ගේ බුද්ධිය එනකන් තමන්ගේ ප්‍රයෝග ඥාන ඒ ආකාරයට පාවිච්චි කරුවේ නැත්නම් සතිපට්ඨාන ධර්මයක ආශ්‍රයක් කියන එක නරකයි. ඒක අනාත්මයි අනාත්මකාරය. ඔව් අපි ඒකට අනුග්‍රහ වගේ. සුතමේ අනුග්‍රහයේ අහලා හොඳට අනුග්‍රහ කරනවා. දැන් සීල අනුග්‍රහයේ දෙන්නේ. පුරුණාන්තරන් ඒ ගමන්ට ශක්ති ප්‍රමාණයෙන් පිළිතුරු අතර හැසිරීමෙන් වඩ වඩා පිළිවත් වීමෙන් විස්තරටි ගැන පිළියම් කරගැනීමෙන් අතිශීලයට හිතවලා. ඒ වගේම අතිචිත්තයට හිතවලා. ඊටනවනම් අන්න සතිපට්ඨානය මේ යෝගාවචරයේ යෙදුවත් එකට යන නිසා මේ සත්තාවනම් විසුද්ධිය කියන එක ඉගෙන ගන්න. අන්නේම වැඩෙනවන් නම් විතරක් සතිපට්ඨානයේ අවසානයේ මේක වෙන කාටය සඳහන් කරන වැඩි කල් ළඟලන්න ඕනේ අවුරුදු 7කින් වැඩි පාඩකයක් වැඩි කොන්ත්‍රාත් එක නැත්නම් වැඩ පිළිවෙල සම්බර කරන්න පුළුවන්. ඒ සතිපට්ඨාන හතක් නෙවෙයි අතේව හතක් කරගෙන ගියා. තමයි සීලය පිළිබඳව සමහර අත්වාද කියන විදිහට සතිපට්ඨානේ මේ බෞද්ධ අධර්මයන් කමක් නැහැ. සම්මිය දෘෂ්ටික විද්‍යා දෙතුනාට කමක් නැහැ. කාට උනත් කරන්න පුළුවන් ඔය කියන්නේ ගියාම ඒක ආධුනික ආකාරයක්. ආධුනිකයෙකුට මිත්‍යා දෘෂ්ටි තුනක් ප්‍රශ්නයක් නෑ. සීල උනක් ප්‍රශ්නයක් නෑ. බණ අහනකොට සතිපට්ඨාන යෙදෙනකොට ඕනම වෙලාවක චිත්තක්ෂණය යන්නේ මිත්‍යා දෘෂ්ටි හලන්න. සීලයට හිඳතා වෙන්න. අන්න ඒකට ඉත තියාගෙන අපි මිතරෝ මතක තියාගන්න මේ දේ වෙන්නේ නැතුව නම් සතිපට්ඨාන නොකර ඉන්න ඕනේ. ඒ මොකද මේකේ ඒ මාර කටපාඩම් කරන ධර්මයක් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ ප්‍රායෝගික ධර්මයක්. උපයෝගීතාවය පදනම් කරගත්ත ධර්මයක්. දැන් විතරෝම තමයි විසුද්ධිය පිළිබඳව මේ ධර්මචර්යනාතේ කල්ලාතු මතක් කරලා දෙන්නේ. තමයි මෙතන මේ කරකලියක්. මගේ මේ සතිපට්ඨාන ආශ්‍රය නිසා. සතිපට්ඨාන ආශ්‍රය පිළිසාස්ත්‍ය කරන නිසා. උගේ ජීයේ වැඩි නඹුවා. මේ චිත්ත විසුද්ධියක මේකේ සඳහා වැඩි නඹුවක් කියනවාද? කියන දෙයට මම උදව් කරනවාද? මගේ ජීවන රටාව සම්බන්ධව ආ මේක අනුග්‍රහ කරන්ටයි මේ කල්ලාතු මතක් කරන්නේ. වෙනසාර හරියම ලාස්ති වෙන ක්‍රමයට කරන වෙනම ව්‍යාපාරයක් නෙවෙයි. දැනගෙන ඉතිේ පස්සේ ඉඳලා. ඒකම මේ සත්තානන්ද සුඛියා කියන එක අර දේවවාදී ආගම් වල සම්පූර්ණ මනුස්සයන් කපා හැරලා තියෙනවා. මේ මනුස්සයන්ට අදාළ දෙයක් නෙවෙයි ඒක දෙවියන් වහන්සේගේ වැඩ. සර්වඥයන් පස්සන් ගන්න කොටම කියනවා මහා ලොකු දේවල් නැත්නම් අඩු ගන්න සීලය ගැන බැලුවත් ඉතිේ. අර චිත්‍ර හිතේ ගැන කතා කරනවා. ඊට අයින් කියන මේ සංඛා විතර සංඛාමක ඥාන දර්ශන ආදී විදිහට සිද්ධ වෙනවා. මේ වෙන බවට වග බලා ගන්න එක තමයි මේ චිත්ත අතිසුද්ධ. අදා හොඳ චිත්ත විසුද්ධියකට පත් වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ කාරණාව දැනගන්නකොට පරෝධිනේ කලකරනවා. මෙතනදී අනිවාර්යයෙන් කියන කතාව තමයි මේ පරෝධිනේ තේරෙන කාරණා. විශේෂයෙන්ම සතිපට්ඨාන අපි ලෝකෙ ඉතිපත් කළ දෙන සතිපට්ඨාන. විපස්සනා කියලා මේ යෝගාවචර තමයි හොඳටම මේක වැටෙන්නේ නිසා අහනකොට ලොකු සන්තෝෂයක් ඇති මේකට කියන්නේ මධ්‍ය කල්යය අපි දැනට බහලා ඉන්න අරවචනවත් මේක මෙච්චර පසුදෝ කාලේ ගන්න දේශනා කරලා තියෙනවා මේක ගැන හොයන්න හොයන්න පාර පාර බලන්න බලන්න අපි කරගෙන යන වැඩේ හරි අපි ගත්ත දේශය හරි කියලා ලොකු මධ්‍ය කල්යයක් ඇති මේක නැත්නම් අර අවුරුදු 7 කතාව තවත් 7 කතාව වළංගු එනිසා මේ විසුතිය සතිය යුක්තක් ගුරුවරයාගේ මාතෙන් ලැබිය යුක්තක් එහෙම නැත්නම් වෙන ආකස්මික ශක්තියක් ගුණ ධර්මයක් කියලා තමයි අනිවාර්යයෙන් මේ දිනදා කබල පියවර පාට අපි ගියාවත් යන්න වගේ මේ විදුලිය දිගේ ජීවත් වෙනවා ඒක සත්‍යන විදුලිය කියන එක ඒ අත්දකින්න දැනටම දැකගත්ත විපස්සනා යෝගාවචර තමයි වැඩිම නෝකේ. දීප්ති ප්‍රඥාව දකින්න ඇති. නමුත් මිනිස්සේ වශයෙන් දකින්න එකයි ඒකටත් සාමාන්‍ය ලෝකයා හොඳයි කියයි තනකයි කියලා කියන එක නයි වෙනම අපි එක මේ ලංකා කරන අවශ්‍ය නැහැ නේද අපි ඒ මට පැහැර කරන්න දැනනකොට තුන්චක් කරගන්න. තාපින සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් මේ විදිහේ කියලා කියන්නේ අපි අත්දකින්නේ ඒ සීලේ වැදගත් දැන් දිනුවයි සමාධිය කියනවා. මෙන්න මේක මේ විදිහට අපි ප්‍රකාශ කරන වෙන කිසිම සාස්තුන් වාදයක් නැහැ. මෙලොව වශයෙන්ම සත්‍යයේ විසුද්ධිය ලබන්න පුළුවන් මේ පටන් ගන්න පුළුවන් ඒක තවත් අතකින් පෙන්නලා දෙන්න පුළුවන් කියන වෙන කිසිම සාස්තුන් වහන්සේ කරන්නේ අපි අන්නේ ඒ සාස්තුන් වහන්සේ නම ගෝලයේ බව බුද්ධ පුත්‍රයෙක් බව ආර්ය පුත්‍රයෙක් බව ඒකට අර කලින් කිව්ව විදිහට පැත්ත පහට කියා ගන්න අරකයි මේ පැවිදි වෙන්න ඕනේ ඒ නැත්නම් තව තේරුණා වගේ නමක් වෙන්න ඕනේ නැත්නම් මේක අපි දකින ඔක්කොම අනිකුත් සියලු ධර්ම ඔක්කොම දැනුම් තේරුම් තියෙන්න ඕනේ ස්ත්‍රී වෙන්න ඕනේ පුරුෂ වෙන්න ඕනේ මොනවාක් හදන්න ඕනේ රට යුද්ධය අතතුල මේ අදුකටා හිත වෙනවනම් පහදිලින් වැඩි පටන් නිසා මේ සත්‍යානම යුද්ධය කියන එක හොඳට මේ කොරෝජේ හලකලාම මේ ධර්මය මේ විදිහට තේරුම් ගන්නට මේ සත්‍යාගේ විසින්දී තමයි වශයෙන් අදහාගෙන ඒක සමාජ වේලා ගත කරන්නේ නැත්නම් මේ මතදස්තාව වූ ශෝක පරිද්දවාන තම සික්කමයි කියන එක ඉතිපිසනවා ආරම්භක ගොරෝසු ලේසි මේ ධර්මතාවයේ තේරුම් ගත්තන යෝගාවචර තේරුම් ගත්තනම් මගේ හිත ප්‍රකාශතරයි මේ ප්‍රකාශතර හිත තුළ සීල විසුද්ධිය කියන එක මනසාත්ම භාවයට කැපායුරුමයි කරන්න පුළුවන් අධිෂ්ඨාන ශක්තියෙන් චිත්ත විසුද්ධිය කියන එක කැපායුරුමයි කරන්න පුළුවන් අධිෂ්ඨාන ශක්තියෙන් ඒ වගේ නැත්තා වූ විදිහට ආ වූ අනිකුත් විපස්සනා මාර්ග ඥානත් කරන්න පුළුවන් කියන ඇති සංඥාව මත කරගන්න බැරි නම් ඉස්සරහට තියෙන අවශෝක පරිසවාව කියන ඒ ඉහි සංඥාවෙන් ඇතිවෙච්ච ලෝක සංඥාන්ත ඇතුළත් වෙන අප කැලේ දුර වෙන්නේ වැඩි ඒ නිසා ශෝක පරිදේව ශෝක කරනවා පරිදේව කරනවා අඬා ගලපෙන ගති ඉකතෝම පෙන්වන්නේ නොහැකි සංඥාව නැති පරිකමේ මේ අඬාවෝ ගැන ඒක නිසා යම් වෙලාවක සතිපට්ඨාන ධර්මයේ පාවිච්චි කරලා සතිපට්ඨාන ධර්මයෙන් සමාදන් වෙලා කටයුතු කරාන උච්චර දෝෂෝක සංඛාවල් එන්න පුළුවන් පරිදි වෙන්න පුළුවන්. නමුත් ඒකයි දින අඩන්නේ මේ අදල ඉවර කරන්න පුළුවන්. මට මතකයි නානම ජීවිතයකට යන්න පුළුවන් කියලා ශෝක පරිද්දවාන. ශෝක දුක් දුම්නස් දුර පුරක් කියන පිළිබඳව සංඥාව හැටි සංඥාව ඇති කරගන්න. මේක තමයි ඔය උගාකෝය නවීන තාක්ෂණයේ ක්‍රම සාවිදි හොයන්නේ කොච්චර දෝ මේ තාක්ෂණ උපකරණ සුපභෝගී දේවල් ලං කරලා දීලා මේ ශෝක පරිදේවතු කරනවා. මේ වගේම තමයි මේ බාහිර තාක්ෂණ වල බාහිර විද්‍යාව කියලා හඳුනගන්න තැන් වල පිටින් තමයි මේ ශෝක පරිදේවතු සුදුරු කිරීමේ උපකරණ ලං කරන්නේ. හරියටනදී ඕනම හරියටනදී ඉරියව්වක් පිළිරුවක් රූපයක් බලන්න යථාපතක් අපේ කිසිම උපකරණයක් නැහැ. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨම ධර්ම දේශනාවක් අභිලාෂයේ කියන ධම්ම මේ මේ ධම්මචක්කවතන මුද්‍රාවේ තියෙන ඇඟිලි වල සුදුසුකම් විතරයි. කිසිම බාහිර දෙයක් ලං කරගත්තේ නැහැ. ඒ මොකද උන්වහන්සේ කියන්නේ ශෝක්පරදේව නිතිරිම සඳහා පිටින් ආලේප කෙරුවට ආගයක්. අතුලතම වෙනසක් වෙන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි අර කලින් කියපු චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය. එනිසා සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ පිළිස දේශනා කරන්නේ විශේෂයෙන් දේශනා කරන්නට මේ සීල විසුද්ධිය ඇති වෙනවම ආල වශයෙන් ඒ කුසලයට දුක් සාන්තියක් ඇති වෙනවා. ඒ සාන්තිය තුලින් ශෝක පරිදේව කොච්චර මතුවලා තිබුණා. ඒවා මාට කැප නැහැ, රට උරුම නැහැ, ඒවා අයින් කරන්න පුළුවන් කියලා පැහැදිලිවම. ඒවා හරන්න පුළුවන් දේවල්. එතකොට ඉදියේදී පොත්ත ගැලවිලා යනවා වගේ. හොඳට මේක මේරුවාම පැහැවුවාම මේ ගැලවිලා යයි කියලා උපස්ථාන කරනවා. ඒ නිසා ශෝක පරිදේව දුක් පිළිඹ බාහිර ලෝකේ ගන්නා උපක්‍රමයක් සර්වඥාන්සේ ගන්නා උපක්‍රමයක් පස්සට ආන වෙනසක් තියෙනවා මේක ඇතුළත පිළිසුදුකමින් ඇති වෙන ශෝක සංදේව දුරු කිරීම අනිකුත් සෑම ආගමක එහෙම නැත්නම් සෑම විද්‍යාවකම කරන්න හදන්නේ පිටින් ආලේපලක කවරලා උපක්‍රම දීලා උපෝගෝපී දේවල් දීලා නැත්නම් අතුම ගාණ අපි රට බලා ගන්නා වූ දෙවියෝ කෙනෙක් ඇත්තේ ඒව නැත්නම් අපි බලාගෙන ගන්නා වූ සමිතියක් සමාගමක් හොවන්නේ එහෙම නැත්නම් ධර්මවල හරි දෙවියන් පන්නේ ආදි වශයෙන් ආට හරි ඉන්නෙන්ද කොනක් කරලා බලන්න උත්සාහ ඇති කරලා දෙන්න හදන එක. මේක පිළිබඳව බොහෝ ප්‍රවේශම් වෙනවා. මේ උපත් දුලක සාන්නාසේ මට මතක නැහැ පසුගිය මොකද කියලා මම පැහැදිලිවම දේශනා කරා. යන්නේයන්ට අපහාව ඇති කරන්ට ශෝක පරිදේව දුරු කරන්ට සදාපත් ප්‍රාණික ප්‍රතිපල දෙනවා. පටන් ගන්නදී විශාල සද්ධාාවක් ඇති කරගන්න. විශාල බැඳීමක් ඇති කරගන්න. මේ වැටීම යම් දවසක කැඩුනා නම් මරණාන්තික හෝ විසක. උන්සාවට අවශ්‍ය කරන කීප වෙන කෙනෙකුට මේ සත්‍යයේ විසුද්ධිය ඔබටම පහල කරගන්න පුළුවන්. ලෝකපරිදේ දුරු කිරීම ඔබටම පහල කරගන්න පුළුවන් කියලා අතුලකින් ඒ ආත්මවිශ්වාසය ඇති කර දෙන්නා වෙනුවට අපි වෙන මොනම දෙයකින් උත්සාහ කරන්න ගියත් ආපිට ගැටේ. ඒ වගේම නැත්නම් ඒ මේ මේ වෙච්චම ඒ වැඩ ගන්න අපිට ගැටේ. ඒ නිසා සර්වචන් වහන්සේ මේ වාගේ ධර්ම දේශනා කරලා තුන්වහන්සේ මට ඔබලා විනය කරන්න දෙයක් නැහැ මම ඔබලාට මාර්ගය පෙන්නනවා ඔබලා මාර්ගය කරනවා කවදාකවත් කිව්වේ නැහැ මගේ ළඟට එන්න මම මේක සනීප කරලා දෙන්නම් එහෙම කරලා දෙන්නම් එහෙම කෙරුවට පස්සේ අපි ඉතුරු වැඩ ටික දිනු කරගෙන යන් කියලා කවදාකවත් මුලාම කතාවක් කරලා වෙන්න කොවත්තාවල් දින වහාම එතන එතනම මේ විසුද්ධියට මතු කරලා දෙනවා එනිසා ශෝක පරිදේව දුරු කිරීම අද බටහිර ලෝකේ මුළු බුද්ධ ආගම උතර මේකට කියන්නේ සෝපිනීමේ ධර්මයක් වගේ. අනිකුත් සෑම ආගමකට වැඩි සෝපිනීමද බුද්ධ ආගම ලොකු නිසා හල්තියෙන් කා ගන්න මේක බුද්ධ ආගම බලන්න. ආගමක් නම් වෙන්න පුළුවන් ධර්මයේ නම් පැහැදිලිවම කරන ඉස්සාවක් ඒ මොකද බුදුජානනාථගේ ධර්මයේ ආරම්භයක් තියෙනවා අපේ මතුපිට පෙන්නමක් තියෙනවා මේ ශෝක පරිදේව දුරු කිරීම නම් ඒක නෙමෙයි පරමාර්ථය. පරමාර්ථය කියන්නේ ශෝක පරිදේව දුරු වෙන්න ඕන. ඒකුනේ නැත්නම් ඒකට ගැඹුරු තේරුම් ගන්න බෑ. සදාචාරාවට ගෝතමීට මහංගුලිමාල වගේ ඇත්තන් සරුවචනන්ට ඒක අතින් යමක් අයින් කරලා දානවා වගේ කියලා දාලා ඒ හදවතට කතා කරලා සතිය පිළිගන්න දුන්නා. නමුත් අද ඒක ආදර්ශයට අරගෙන වැරදි විදිහට මේ දෙද රෝග මානසික රෝග දුරු කිරීම සඳහා මේ භාවිත කරන යන වැඩි නිසා ප්‍රතිත්‍යයේ ප්‍රධාන වශයෙන් අනිත් ආ කොයි ආගමකට පැලිය මේක ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. ගත්තොත් ඒක නෙවෙයි බුදු සාසනය කියලා. ඒ වගේ වැඩවලදී හොඳටම නිරීක්ෂණය කරන්න අවශ්‍ය නම් දැහැපු නැත්තන්ට වෙච්ච දේ ගැන පොඩ්ඩක් ඔයලා බලන්න ඉතිවා. ඒ අතනේ තාමත් නරක අතකේ බුද්ධ ශාසනය පිළිබඳ බුද්ධ ධර්ම පිළිබඳ නරක අර්ථකථන කියන්න පටන් ගන්නවා ටික කාලෙ. එතන ශෝක පරිදේව දුරු කිරීම තමයි අවශ්‍ය කාරණාව. නමුත් ඒක නෙවෙයි හරිය. අපි දන්නවා වේදක් වේදක් ඉස්සහම හේතකම වේදකම කියලා දෙකක් වේදකම බොහොම ජනප්‍රියයි නමුත් හේතකම තමයි මෝරච්ච ඒත්තු හේතකම කරන අත්තු සාමාන්‍ය වෙලාවට මේක කලකන්න මේක කලකන්නේ හොඳටම ලේට වෙලා වේදකමක් ගන්න පුළුවන් කියලා නමුත් ලෝකේ පැවතීම සඳහා ශිෂ්ට જાතිය සංස්කෘතික දායකයක් මහත්ම ගතියක් කියලා කියන්නේ මේ ලෙඩ වෙන්න ඉස්සෙල්ලා එදකම ගැන කල්ලාතෝ තමයි ප්‍රජාට සම්පූර්ණ කියන්නේ වඩා සුසතයි. වඩා පරිණාමයේ විචි සත්ව කොටාට. වඩා මහත්ම ගතියක් තිබෙනවා. ඒක අවස්ථාවක්. ලෙඩ වෙනකම් බලනවා කියලා ලෙඩ සුව කරලා තමයි මේ ප්‍රයෝජන ගන්න මේකට කරන අවස්ථාවක්. දැන් සුදු ලෝකයක තියෙනවා ලෙඩ වේගන එනකොට ඒක අපේ දුකක්. මේ දේ සුව වීගෙන එනකොට මේ මිත්‍රෙක් වගේ. ඒ දේ සුව වුණාට පස්සේ වෙලා වෙන්නේ ණයකාරයෙක් ණයගෙනියන් දෙකක්. මේ තරම් වේලකට කරනවා මේ ලෙඩ තියෙන කොටස් ලෙඩ ගමේ කරනවා ලෙඩ අනේ කරන පස්සේ. මේක නොදැන වෙලා අර ලෙඩ වෙන කාලේ වෛද්‍ය විද්‍යාවේ තෙయ్యක වගේ කලකුවා වාගේ හිතාගෙන දැන් ලෙඩ වුණාට පස්සෙත් මම ගියාම තෙయ్యක වගේ කලකලා මට කන්න දුක කියලා කලකයි. නමුත් ණයකාරයෙක් හිතාවාගේ තමයි ලෙඩ අනිත් ඒක නිසා මේ ශෝක පරිද්දවාන සමතික්කමයි කියන එක හරියට ධර්මාංගයේ දනුව තේරුම් ගන්න. එතකොට මේ සතිපට්ඨාන කියන ශෝක සුව කරන්නේ අනුන්ගේ ශෝක පරිදේව දුරු කරන්නේ කියලා බහගෙන ආධාර කාගෙන නැත්තන්ට භාවනා කරනදී ඉතින් බලන්න පුළුවන් ඇති. පොදේ අසුක්ඛ්‍යා පානෝ කරනවා අන්තිමට දුකටපත් වෙනවා පත් වෙනට සිදුවෙන්නේ කියලා මේක අපි උපේක්ෂාවේ විතර අත්කල්පයෙන් බලන්න නරකයි. නමුත් මේ අත්ති ධර්ම මේක මේ මේ බුද්ධ ධර්මයේ තියෙන නෛර්යානිකක නෙමෙයි සාමාන්‍ය බුද්ධිය. මේකට හොඳටම පැහැදිලිම දර්ශනය තමයි අද පාඩේ තියෙන බුද්ධ ආගමෙන් බලපුවාම පුළුවන් තරම් මේගොල්ල කරන්න හදන මේ ශෝක පරිදේව දුරු කියන හොඳා නැත්නම් ලෙඩදෝ ශෝක ශෝක කියන ධර්මයක් බවට පත් කරගෙන තියෙන බව පාඩේ දැක්ක ගමන් මේකම නම් ලාංකිකයෝ පාඩේ රණපාපුනේ කරලා මේක දැක්ක මේක පිළිබඳ අපි මේ වගේ ඉස්සරහව කතා කරන්නේ මොකටද අපි මේ කරගෙන යන වැඩි අපි කොච්චර කිව්වයින් ගැළවිලා ඉන්නවද කියලා දැනගෙන අනේ අපිට ඒක කරන්න බෑ කියලා මොනකාට ඉස්සත් කරගන්න අරකයි ලෝකේ ඇති තරම් ඉඳගෙන කියනවා මේ වැරදි ක්‍රමයට තරකයා වර්ගයෙන් අල්ලලා එයාවා කියන ක්‍රමයට මේ සාසන කටයුතු කරන්නේ. ඒක සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරයා තමන්ට ඒ වාගේ ලාභ සත්කාර කීක සංසාන අඳුනාම නැති වුණාට විශාල ආරක්ෂාවකින් තමන් කටයුතු කරන බව කියනවා. තමන්ගේ හිතේ ඇතිවෙනා වූ ශෝක පරිදේව දුරු කිරීම පිණිස සතිපට්ඨානයේ ක්‍රියාත්මක වීම අනිත්‍යම කියන්නේ සිද්ධ. මේ දිසුකේ වැඩි වෙන්න වැඩි වෙන්න ශෝක පරිදේව වෙනවා. නමුත් මේක අන් අයට බෙදා දීම සඳහා කටයුතු කිරීමේදී අපි අවස්ථාවාදීන් වෙනවද එහෙම නැත්නම් ආත්මාර්ථකාමීන් වෙනවද කියන එක තමන්ගේ අත්දැකීම් තමන්ගේ ප්‍රයෝජන නැතුව අනුන්ට ඉනේ ශෝක පරිදේවතුරු කියනකට මේ වාගේ ක්‍රම පාවිච්චි කරන එක අපි මේ වෙලාවට පිළිගන්න අවස්ථාවක්. අමන සුදුසුකන්නේ අනුන්ට හදනවා. ඒ වගේම තමයි තමන් සම්පූර්ණයෙන් ශෝක පරිදේව දුරු කරගන්න තරමට අතිපට්ඨානේ හදාගෙන කාටවත් උදව් උපකාර කරන්නේ නැතුව සත්‍යල පරණ දුරකේ මත අනික වගේ කියනවනේ ඒක තමයි ආත්මය. මේ රැවැත් වෙනවා කිය ආත්මාර්ථකාමී මේ අවස්ථාව. අපි මේවා ඒක සාසෝක පරිදේව පිළිබඳව තේරුම් ගන්න ඕනේ අර කියන්නා වූ චිත්ත විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ධර්ම වලින් අපි අපේ ඇතුළත ඇති වෙන්නා වූ ශෝක පරිදේව හොඳට පිළිගන්න. ඔක්කොම අනෙක් දේවල් අපි ඇති වෙනවා නැති වෙනවා කියන එක තේරුම් ගන්නවනම් අපිට ඒක තේරුම් අරගන්න පුළුවන් හිතා ගන්න පුළුවන් අදවටහන ධර්මයේ එක ආනිසංසය. මොකද මේ අනිත්‍යතාව විදා හදා ගැනීම කොතනදී කල යුතුද කියන එක ඒක තමයි අත්ත වශයෙන් අපේ තේරවාදී කියන්නේ ඒකදී අපේ ගුරුවරු පහදුරෝ පෙන්නලා දීලා කියනවා මේ මේ වෙලාවල් වෙනකන් කරපන්. ඉන්නුවන් තරම් මේ ගුණ බාහිර මේවා කියාපෑමේ ගුණ අඩු කිරීම තුළින් තමයි අපි මේ තේරවාදෙ නිසා හොඳට ගුණ වඩා ගන්න. ඉතිලා ඉතිලා යනකන් තමන්ගේ භාජනය පුරවා ගන්න. නමුත් කියාපාන්න. අන්ධහර පාන්න. අන්ධහර බෑවොත් දුකාන ගාමික සදා මැකිලා අර ලාභ සත්කාර පත්‍ර වැටෙන්නේ කියන නිසා සතුටහානි කර නැත්තෝ ඒක කල්ලාතු දැනගෙන සිටියොත් තේරුම් ගන්නවා මම මේ වැඩ පිළිවෙල තාක් වෙන්න වෙන්න මේ වගේ පහකට පැත්තට දුර ඇරෙනවා. මේ සත්‍යෙට හොඳාකත් අරකන් මේ භාවනා කරන පුත්තජනේකින් උපදෙස් ලැබෙන්නේ. මායාවෙන් උපදෙස් ලැබෙයි කියලා, දිව්‍යයෙන් උපදෙස් ලැබෙයි කියලා, රාජ්‍ය නාටයෙන් උපදෙස් ලැබෙයි කියලා. අවදාපත් පිටු සාකච්ඡා කරන්න ඕනේ කියලා තාක්ෂණය. ඒ අත්දෙන උපදෙස් ඒකාන්තයෙන්ම උත්තරයක් ගුණ ධර්ම උදව් ගන්න ඇතකොම්ම විවට කරනවා. අවදාපත් මේක ලෝකයේ මේ දැනුමට මේ පැත්තට දැනුම එකතු වෙනවා. එකතු වෙන්නේ ආලය වලට පමණයි ඒකට කියනවා අපි ආර්යවංශය කියලා. ඒකට අපි උදේ ගන්නවා ඒක. මේ අවස්ථාවේදී තේරුම් අරගන්නේ මේ වාගේ ධර්මමත් විලා ඒවි කවදාහක්වත් එපා තමයි ආරට බාධා කරගන්න මට උන් පාක්ෂික. ඔක්කට ඒකාන්ත කරලා. ඒ විතරක් නෙවෙයි දුක් දෝමනක් සංගම. ඊට වැඩි ගැඹුරින් නැත්තා වූ දුක් දෝමනක් දුරු කිරීම. ඒකෙදි අපි දෙපැත්ත පැහැදිලි කරලා බලනවනේ තමන්ගේ සංකාරගත දුකෙන් දෙක ගන්න පුළුවන් ලෝක දුක හෝ බාහිර ලෝකයේ දුක සම්මේ කිරීමක් ඒක ගත්තොත් ඒකත් අර පාරවලල්ලක් වඩපත් වෙනවා උගමරංගයක් වඩපත් වෙනවා අයියෙන් තමල ගැවුවොත් අයියෙන් ඇවිල්ලා වටිනවා තමයි ඒක අභ්‍යන්තරගත ශෝක පරිදේව උද්දොම්න සුරු කිරීමයි නමුත් සමාධි වෙයි අපිටතන හදිනකොට මේක ආදාත් ඔප්පු කරලා බාහිර ලෝකයන් ඉතුරුම විචුති නැති හිතකින් කෙලෙසිච්ච හිතකින් දුක දුක දුම්නසුනි පෙරිලා ශෝක පන්ති වලින් යට වෙන ගත කරන නිසා කියත් හරි ගැඹුරු භාවනා කරන කටියත් එක තියලා හඳන්න වෙනවා. බෙදා හදා ගන්න වෙනවා. ඊවල දොරටක් විසඳන්න වෙනවනේ. නෑවිත් ඉන්නකොට හිතන්නේ ශෝක පරිදේව දුරු කිරීමක් වගේ නෙවෙයි මේ මේ අනුපේක්ෂාවකින්. ගුරු තපස් වටිනවා ළමකට වෙලා ඉන්නවා කියන ඒක කරදීමේ ඉතාම දුෂ්කර තමයි. ඒ නිසා මේ වැඩ කරන වෙලාවේ මේ සම්බන්ධතා සම්පූර්ණයෙන් අඩු කරගෙන ඒ Taman තුළ යාන් සම්මෝධ වෙලා ඉන්නා වූ ඒ සීල චිත්ත විසුද්ධිය ආදී වැඩෙන්ට ශෝක පරිදේව දුරු වීමේ වැඩ පිළිවෙල නැවත නැවත අත්දකින්න දුක් දුම්නක් දුරු වීමේ වැඩ පිළිවෙල අත්දකින්න ඉදිරියට යන්න. ඒක පිළිබඳ සෑහෙන පරිත්‍යාග කරන කල් යන්න. ඒව ලෝකියොත් අතරමැද ක්‍රියාත්මක වෙන්න ගත්තොත් අර තැම්බෙන අඩේට වලින් මේ තැම්බෙන්න කලින් ගහුන් ඇදියා වාගේ ඉන්නේ. නිරෝධිය. තැම්බෙන්නේ නරක. ඒක ඒ වෙලාවේදී දිගට ඒක තැම්බෙන. ඒ තැම්බීම තුල සමන්ද වැටෙනවා. මට වෙනකට වඩා සූපකර්තේ වාසුවා මේ විග්‍රහ කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. දුක්තුන්න ආපුවාම මේක විග්‍රහ කර ගන්න පුළුවන් තාක්ෂයක් තියෙනවා. නමුත් ඒක කාටවත් කියලා දෙන්න තරම් හෝ ඇත්ත වශයෙන් සම්පූර්ණ දුක්තුන්න දුරු කර ගන්න පුළුවන් තාක්ෂයක් නැහැ. නමුත් මේ මාර්ගය තමයි ක්‍රියාත්මක වෙන බව දැනගන්න. මේනි මේ වෙලාවේදී තාම පුළුවන් තරම් මේ ඒ ආපු ගැම්ම ඒ ඡාවය ඇති තාක් දුර නඩත්තු කරන්න. මේ නඩත්තු කරනකොට තමයි මේ ඥානසාධි ගමයි කියලා අමුතුම මේක තුන න්‍යාය ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. මේ න්‍යාය ධර්මය අර ලෞකික සාමාන්‍ය බුද්ධිය බාධා කරන්නේ නැහැ. තමන් ඉදිරියට වැඩ පිළිවෙල බාධා කරන්නේ නැහැ. භාවනා කිරීමේ මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙලට බාධා කරන නිසා නම් ටිකෙන් ටික ටික ටික තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ මධ්‍යම ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක මුලින්ම චිත්තක්ෂණයටම. මුල ධර්මස්ථාන විස්තරන කොට ආරම්භයේදී කොයිම ලක්ෂ යෝගාවචතුම මේ ජීවන ධර්මයන් එකට වෙන් කරලා අර මුලේ හිත පැවැත්වීම. මේ දෙකලේ මේ දෙ නොකල යුතුයි කියලා දුරට වැටෙනවා. මේ පැවැත්ම සඳහා උනට වැඩි වීර්ය කරනවා නම් එකක්. වීර්ය නොකර ඉන්නවා නම් අනිකක්. මේ දෙක අතරමැදි වීර්යය. ඉවත් අදහගෙන කටයුතු කරනවා නම් එකක්. එහෙම ඥාණයම විසඳා කරගන්න පුළුවන් කරන එකක්. දෙහිල්ල මේ කල්පනා ඥාන දෙක අතරමැදි ප්‍රතිපත්තක සලා. එහෙම කරගෙන අපේ හිතමු යම් ආකාරයක අරමුණ ඉස්සපත් කරගත්තා. අරමුණ ඉස්සපත් කරගත්තට පස්සේ අරමුණ දෙකක් කරගත්ත නිසා පහළ වෙන්නා වූ පුතේ ආලෝක ගති එහෙම නැත්නම් කයේ පහසු ගති නිසාමත්මත් වෙලා අරමුණී එන්න පුළුවන්. මේකනි විවේකයේ තුල ඔබ මෙලා ආගම කියලා තාක්කෝ වේදනාව තියා බැලුවොත් කොහොමද? සත්‍යයක් තියා බැලුවොත් කොහොමද කියන අරමුණේ හිත පවත් ගන්න පුළුවන්කම කියෙද්දි අර අහගෙන නිවර්ණයට බර දක්වන ආශ්‍රය කරන්න ගත්තොත් ආයෙත් ඒ නිසා අරමුණේ හරියාම නිදා වුණා වූ පීඩයට යට වෙන්නේ නැතුව ඒ තුල ඉඳගෙන පරමෝන්ත විතම කාල දේවල් ආශ්‍රය කරන්න එකතුව. අරමුණට පවස්සගෙන ගියොත් ඕම යෝගාවට විපස්සනා යෝගාවතරයට ඒ ප්‍රශ්න විතරම අතහැරලා අරමුණේ විපස්සනා වශයෙන් විපස්සනා වීමක් ඇති කරගන්නවා. ඊට පස්සේ ওই අරමුණේ තම රටේමක් සත්‍යයයි රූපත් එකයි අරමුණේ හිතත් එකයි ඉදින නැතින හිතත් එකයි මුළු කාය බැලුවත් එකයි ආනාපාන වශයෙන් නාස්කාග්ගේ හිතත් එකයි මුළු කාය බැලුවත් එකයි ආන්නේ විදිහට ඕන දෙයක් මට කරගන්න පුළුවන් තත්ත්වයක් වගේ කියන ඇති වුණු විස්පාසුව තුල යෝගාවචරය සත්‍ය ගෝචර අරමුණම අප්‍රකට වුණත් සිද්ධාන සුනෝන සිද්ධි භවන නෝන නිම හිත පවත්වනා කියන එක තමයි එතන මධ්‍යස්ථ කතාවේ එතෙදි කියන සාමාන්‍ය භාෂාවෙන් මූලික අරමුණේ හිත පවතින තාක්කල් විපස්සනා වැඩේ මේ මූල ධර්මන පැවැත්මේදී ලැබෙන ස්පාසුව තුළ විවිධ ධර්ම සාකච්ඡා කරන්න හදනවා. හිතෙන් විවිධ කල්පනා කරන්න බලනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් හිතනවා. වෙච්ච දේවල් දීපත් කරන නැත්නම් මම දැන් ඉන්නේ මේ මේ තත්ත්වයට කාටද කියලා දෙන්න ඕන නැහැ කියලා හිතනවා කිය. මේ සෑම දෙයකටම සෑහෙන වෙලාව වැටෙන්න නැතුව භාවනා තත්ත්වේ කරගෙන යන්න පුළුවන් ගැටයක් සෝදාකට වැටෙන්නේ. නම් ඒක නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම යදවන්න ඕනේ අප්‍රකට වුණත්, නීරස වුණත්, දෙයක් නැහැ කියලා වැටුණත් අර මේ නිහිත පවත්නවා කියන එක තාමත්ම සූක්ෂම ධර්මයක් අර නීවරණත් එක්ක රණ්ඩු කරලා අරමුණ වෙන් කර ගන්නවට වඩා තාම සූක්ෂමයි මේ නිසා මුලින් කියපු මධ්‍ය ප්‍රතිපදාවට වඩා මෙතන මධ්‍ය ප්‍රතිපදාව තියෙනවා. ඒ වගේම තමයි භාවනා නොකරපු කෙනෙකුට කවදාත් කියලා දෙන්න බෑ. භාවනා කරපු කෙනාට මේක කියනකොට හොඳටම ලැබෙනවා. මම මෙච්චර අරමුණේ ඉස්ස පවත් ගන්න පුළුවන් කීදී එක්වරම නෑ කියලා හිතලීම කරගත්තා. ඉතින් මට විතරයි මේ මේක පුළුවන් කියලා දැන් කෙලින් ශූන්‍යතාවට හිත දාලා බලන්න හදනවා. ඒක නැත්නම් කල්පනා කරනවා. ප්‍රතිසම්පාදේ මේ වගේ දේවල් වලින් අපි කොච්චර මේ ලැබිච්ච වර්තමානයේ තාක්ෂණය අපේ මතයේ ප්‍රතිපදාව හානි කරගෙන කියනවා. හරි එතන සෘෂාවලිත කියලා මතයේ ප්‍රතිපදාවට ගේන්න උත්සාහ කරනවා. මතයේ ප්‍රතිපදාවට ගේ හරියනකොට ඉnte ඉnte ඉnte ඉnte බාහිර ආරමුණු සුද්ධදම්. බහුල වෙන්න පටන් ගන්නවා වගේ. මුබැන්නේ තේින්න පටන් අර ගන්නවා නාඳුනත්ෝ හෝ තණ්හා වූ රූප දුක හෝ එක එක ඉරියව්කාර දෙන්න විදිහට කරන්නේ. ඒක කෙනෙකුට වෙන්න පුළුවන්. තව කෙනෙකුට ශබ්ද ඇහෙන හොඳතෝම කණිවිඩයක් ඇවිල්ලා කියනවා. නැත්නම් අනිවාර්යයෙන්ම වෙන්න තියෙන දේවල් අර සදා වෙන කීන වගේ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ගන්ධ රස තියෙනවා. උදේවට ප්‍රකට වෙනවා. මේ සත්‍යය අත දෙදී මූල කර්මස්ථානයේ හිත පවත්වනවා කියන එක කී අපි විස්තර දෙන්නේ. මේ අවස්ථාවේදී කමඨා සුද්ධ කරන්නේ නැතුව අනියම භාවනා කරන තැනකදී ඒ පුද්ගලයාට දෙයයන්ගේම කාර්ය තමයි බුදුන්ගේ ධර්මයක් කරන්නේ. ඒක තාම අවශ්‍ය වෙලාවක් සාකච්ඡාවක් තමයි. උත්තර කමඨා සුද්ධ කරන්න ඕනේ. තමයි වැටෙනදී හැබැයි කිතර නෙවෙයි සත්‍යක් ඒ නිතරම සවිස්තරව කල්‍යාණ කියන මතක. ඒක කල්‍යාණ කියන නිතරම එකම දේ තමයි කියන්නේ නමුත් තමයි තේරෙන්න පටන් ගන්න තියෙන්නේ. මේ තුන ගමනේ තමයි යෝගාවට පුළුවන් වෙන දවසක ඒ සංස්කාරයන් කියන දෙක ඒ දක්වා යන මේ සත්‍යකාර මතිය ප්‍රතිපදාව තේරෙන්න නම් ඔය විසුද්ධිය නැතුව සෝපකල් දේවතුන් කරන්නේ නැතුව සත්‍යකාරණ වඩන්න නැතුව පුත්කලා ගන්න. අද මේ ටික හරි අපිට සාකච්ඡා කරගන්න පුළුවන් උනේ කවු කවු කියලා ගන්න නිසා. මේ දක්වා තා බොහොම කියනවා සුපතන ගන්න. ඒවා. ඒක සඳහා අනන්තම ඥානෙ පහළ වෙනකොට තමයි තමන් තමන්ගේ ගුරුවරයා වෙන්නේ. අර විසුද්ධිය වැඩි වෙනවා. සත්‍යකාරණ තමයි වෙන්නේ. මේක තමයි කියන්නේ නිවන් දක්න ඉස්සෙල්ල වෙන්න ඕනේ. මේක ඒක තමයි කියනවා. හයවෙනි ආනන්දේ වතේ දේශනාල් කියවෙන්නේ මොකද? ඥානයට ආධිගමයි. ඒකත් තමයි නිපානක. ඉතින් මේ වැඩ පිළිවෙල ඉතින් තාම තාර්කික, තාමත් ක්‍රමික වැඩ පිළිවෙල. ඒ නිසා ඒකට බහගෙන භාවනා කරන කෙනා තමයි මේක පියවරෙන් පියවර මින් තලෙන් පයි පියවරෙන් පියවරකට කොහොමද වගේ කියලා කියන්නේ. ඒක අපි ඉඳලා බලාපොරොත්තු වෙන්නේ පැත්තයි. නමුත් අපි මේ කරගත්ත කාලයේ තියෙන ප්‍රමාණය අපි අද දවසේ ඇතුළත මේ ආනිසංස 6 පිළි 7 පිළිබඳව ඉදිරිපත් කිරීම කෙරුවේ බලාපොරොත්තු වෙන මේක වඩා විස්තරයි දේවල් ඒ වගේම මතර විස්තර වෙනපත් ගන්න පිළිබඳව ඉදිරිපත් දේශනාවක් මේ ධර්ම කොට අපි සාව කරමු මේ ධර්ම අතුරු තමගේ භාවනාවේ සාවවත් පිළිවෙත් එකතු කරගෙන ඉතාලි කරගෙන ඊළඟ ආව සරුවක් ආවා ඉතාමත් මධ්‍යම ප්‍රතිපදාදී තියෙන මොකෙකින් වාගේ අරමුණේ සාමසියෙන් කරගෙන විරෝධය දක්වා ගෙනාගෙන ඉන්නවත් කරනවා වූ ඒ පංචකල පංචේ වැඩි පිළිසම ඒ තාපකතාදී වේවා වාස්නා වේවා අපට ආදායම් වේහි සම්පතං පුඤ්ඤ සම්පතං සති දීවානුමෝදන්තු සත්ත සම්පatti විද්‍යා එක්තාවදාජනම්මේහි සම්පතං කුම්ම සම්පතං සත්ති සූදානුමෝදන්තු සතං සත්ති සික්ඛියා එක්තාවදාජනම්මේහි සම්පතං කුම්ම